මේ දෙමටගොඩ චමින්ද නමින් හඳුන්වන පුද්ගලයා දැනට විමර්ශනයේදී අනාවරණය කරගෙන තිබෙනවා. ඔහුගේ කණ්ඩායමේ පිරිසක් තමයි මේ කාර්රතයෙන් පැමිණ එදින වෙඩි තැබීම සිදු කළේ. වෙඩි තැබීම සිදු කිරීමේදී ඉලක්කගත උනේ ඔවුන්ගේම ඉලක්කය වැරදුනා. අහිංසක පුද්ගලයන් දෙදෙනෙක් මිය ගිහිල්ලා තවත් අහිංසක පුද්ගලයන් 11 දෙනෙක් තුවාල ලැබුවා. නමුත් ඔවුන්ගේ එදින ඉලක්කය උනේ දෙමටගොඩ චමින්දගේ එම ප්‍රතිවිරුද්ධ කණ්ඩායම මෙහෙවන දෙදෙනෙක් එම ස්ථානයේ සිටියා. එම දෙදෙනා තමයි ආමි සම්පත් සහ සංක නමින් හඳුන්වන දෙදෙනා. මේ දෙමටගොඩ චමින් මහින්ද කියන සැකකරු තමයි බන්ධනාගාරයේ සිටිමින් මේ සියල්ල මෙහෙවනු ලැබුවේ. ඒ අනුව මේ වෙඩි තැබීමේ සිද්ධියේ තවත් ප්‍රධාන සැකකරුවෙක් බවට පත්වෙනවා. දැනට බන්ධනාගාරගතව ඉන්න දෙමටකොඩ චමින්ද